بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين ولا عاقبة للمتقين ولا عدوان إلا على الظالمين اللهم صل وسلم وبارك على عبدك وحبيبك محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد والسلام عليكم ورحمة الله وبركاته هذه كريدوغ في دعوة قلقنا بعد كافاني مفهوم الإمام الطحاوي رحمه الله بدال فبسفل أي ولا يكون إلا ما يريد එකලංග ඉරාදු කරපි කම මෙන වෙනවානේ ඒක මච්ච අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉරාදු කරබුමා කදා කදරුගේ බෑතක ඒ බෙහිපාවා බෑත ඒක ශරයි හුකුම් තාගම බාණි කොමසරක තෆ්සීල් කොෆ එෆෝග මුල්ලිෆ් විදාල් වනි لا تبلغه الأوهام ولا تدركه الأفهام لا تبلغه الأوهام ولا تدركه الأفهام මේ ඉබාරතුක මානේ මියුන්ගේ වහුම් වහුම් මිකියනි එවස් දලීලෙ හුජ්ජතෙන් නැති මීහා හීවා හීුමේ මානේ කි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ذات ෆුලා එකදාංගේ සියෆුල් තකා වෙහෙ ගොතුම් ඉන්සානා විස්නා විස්නු මුත අමිල්ලෙන් ඒනා හීකුරා හීකුරෝග මච්ච ඒනා කුරා තසවුර තසවුරකුන් අල්ලාහ් සුබ්හාන තාලා හැමයක නුෆෝරා ඒ කියන්නේ කි ඉන්සානායක අමිල්ලේක විස්නාගෙන් එකලං එවෙස් වෙපුල දෙන නුගන වේන ඉන්සානාගේ වහුම් ඉන්සානාගේ විස්නුමා ඛයාල් ඉන්සානාගේ ෆිකුර් ඒ විස්නා ගොත විස්නාගෙන් ඒ ගොතක අල්ලාහ් සුබ්හාන තාලා ශිවල් දෙන දෙන නුගන වේන ඒ ගොත වහුමා විෂ්ණුමා ෆිකුරු එකලාංගය හැම එක නුෆෝරන් අනේක ඉල්මු නුලිබෙන් එහෙම හර්මන්න මේගේ චකි මේ ඉස්වදී ඉබාරතුන් ආස්ව ෆදන් අල්ලාහ් සුබ්හාන ව තාලාගේ සේෆුරුතක එකලාංගේ ඉස්මු ෆුරුතෝග ඉල්මු අල්ගොන්මෙන්න එගේනි එකලාංගේ කීත කුර්ආනුක නුවත එකලාංගේ නබියා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නතුක බයාන් කුෆාවා එච්චේ ඒ මින්බර් ඉන්සානක විෂ්ණුමකුන් හාසිර නුකරවේනේ ඉන්සාන කොම්ම ගොතක තසවුරු කුරියස් සූර කුරියස් ඒ ඒකංකම අල්ලාහ් සුබ්හානහු වතාලා හුස් තාහිර වෙගෙන් වේ মানে කේනක සිකුණ්ඩේක එනක විෂ්ණුමක කොම්මස් කාල එච්චෙන් එන සිෆ කොෆාන කොම්මස් සූරේ අදි සිෆේව සිෆ කොෆාන කමක හොරිහා එච්චෙන් අල්ලාහ් තාලා හුස් තාහිර වේ වඩිගෙන් වේ වලා තුද්රිකුල් අෆහාම් අෆහාම් මි වහම වර ඉල්මි ගතුන් වත හුජ්ජොත් තම්කල වරගොදෙච් එන විෂ්ණේ විෂ්ණුමේ එන්නමස් බුද්ධිගේ නසරකුම් බෙලාගේ විස්තිකම කා වෙන්නමස් එනේකන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරතන් එකලාගේ ඉස්ම ෆුලතකා ශෙෆුලතක එනේක දෙනේ නුගනවේ ඒ හුරිහාකමකම් අල්ලාහ් තාලා වනි හුස්තායරගෙන් එකලාගේ ذات ෆුල මේ සාබිත් කරවාෆාවා ඉස්ම ෆුල සිවෆුල ඒකී කුර්ආන ගනුවත නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නතු එන් එච්චෙන් ඒ මින්බරක ඉන්සානුන්න خبر ෆෝරානි එනම් ගොතකුන් එයින් කංකමෙන් අලගොන් මෙන්නක දෙනේ නුගනවේ وهمك معناها مختار الصحة يا ريب بس فت إذا لفهم توهمت الشيء أي ظننته شرحها إذا لفهم توهمت الشيء أي ظننته إيش وهم كرو معناه كي هي كرو إيش وهم كرو معناه كي هي كرو مه ඒ මිතාග එයින් එබ්බස් ගොතකු අල්ලාහ් සුබ්හානහු වතාලා හැමයක එකලාගේ සේෆුල දෙන නුගන වේනක මිතාග මුල්ලිෆ් ඒ ඉබාරා ගෙනස එවනි කීත කුර්ආන් ග අල්ලාහ් සුබ්හානහු වතාලා وحي قرافوني الله لا إله إلا هو الحي القيوم لا تأخذه سنة ولا نوم له ما في السماوات وما في الأرض الله سبحانه وتعالى إله من وي إله نوا أقوى قلكم بإله نوا ديري دم با قائم ودكم با إله لا تأخذه سنة ولا نوم أدي ندي جهومك أدي ندبك إله كنوي له ما في السماوات وما في الأرض එකලාංගේෂේ උර්තක අපමුගාවා එම්මෙහා තකෙච්චෙක් මිල්කුවගෙන් වණි ඒක කුරීග ශර්හාග ඉබ්නු අබි ලිසිල් හනෆි දාල ෆවනි හුව මා යහසිරුහු අල්අක්ලු වයහීතු බිහි වල්ලාහු තාලා ලා යඅලමු කයිෆ හුව ඒ ඉන්සානාගේ විස්නමා ෆිකුරුම් විස්නා ගොත්තකේක මානේ කි එවස් මීහක නේගේනේ අල්ලාහ් සුබ්හානහු තාලා ශියුෆුල්තක ඒ කිහිනෙක් කමේ ලා යඅලමු කයිෆ හුව සුබ්හානහු වතාලා ya'lamu kayfa huwa subhanahu wa ta'ala وانما نعرفه سبحانه وتعالى ان سارمن එකලංග ආබේ ගොතු එංගේනි බි සිෆාතිහි එකලංග සියපුරු තකුන්නේ وهو أنه أحد صمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد ඒ කුර්ආන් ක බයන් කුරා ෆරිස්ම ෆුලත සිය ෆුලත එකලාංගේ හුරිහා තකෙච්ච එකලාංගේ හාජත් තෙරි වෙගම්වා එකලාංගේ එබ්බස් ෆරාතක බේන වඩක නොවා සමදවන්ත ෆරාතේ ලම් ولم يولد إكلانج إبس فراتك وفم وجه نوي ولم يكن له كفوا أحد إكلانج إفد إبس فراتك إبس حيثيتكم نوي سورة البقرة کے دوست فنسا فسن آئیں گے ارگن میں کہ آیت الکرسی کے کلام سفر تے ونی بیان کربا اس سبب تا ارگن میں نے اینگے دانی اس سفر تو کے حقیقی معنی ہے سورة الحشر کے تیویس آیت ہے سوشت آیت کا هو الله الذي لا إله الا هو الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر سبحان الله عما يشركون هو الله الخالق البارئ المصور له الأسماء الحسنى يسبح له ما في السماوات والأرض وهو العزيز الحكيم مير ميتانغا مؤلف شرحا شرحا كرب بيفلا جنس අල්ලාහ් සුබ්හානහු වතාලා සියපුරත අලගොන්න එංගේනේ වෙත්තන් ඒ කුර්ආනක වාර්දවල සියපුරත එක් මිසාල්තේ වයන් කරබනි එනුන් ගොතකුම් ඉන්සානයක දෙනෙ නුගෙන වේනේ ඉලාහි වහීග් මච්ච බිනාවගේ නූනි හුවල්ලාහු الذي لا اله الا هو එකලාංගෙයි අල්ලාහ් එයි හග්ගුවගෙන් අලකොම් වෙවේ එබ්බස් ෆරාතක ඉලාහ මනුවේ නුවා ඉලාහ හුවල් මලික් අල් මලික් මානේ කි වෙරි ෆරන් හුරියා තකෙච්චික් එමෙහා තකෙච්චෙගේ වෙරි ෆරා එයි එම්මෙ මතිවරි මේ වෙරිකමා වෙරි ෆරාතා දිවෙහි තර්ජමාග මේත කොෆෙනි රස්වන්ත රස්කලාංගේ එයිලා හුයි රස්වන්ත රස්කලාංගේ එගොත මිසිව කොෆාවුරි එක් මානේ කි අල්ලාහ් සුබ්හාන ව තාලා එම්මෙ මතිවරි වන්ත හුරිහා තකෙච්චෙගේ මච්ච වෙරි ඔඩිගෙන් වා ඉලාහු අල් කුද්දූස් අල් කුද්දූස් සලාම් අල් කුද්දූස් මානේ කි හොස් තාහිර වන්ත එම්මෙහා ආබුතකුම් طاهر وگموا ماتیوری ونت عزت ونت الہو السلام السلام کے معنی کس میں عابدکم ہس طاہر وگموا الہ المؤمن المؤمن معنی کی میستکن آوان کما سلام کن دیوا الہ المہیمن ای එහෙන් එහෙන් හුරිහා තකිච්චෙක් මච්ච ගද වඩගෙම්වා බාරුවරි ෆරා උරියා තකිච්චෙක් මච්ච ඉලාහුගේ බාරු ෆෝරා ෆරා අල් අසීස් අල් ජබ්බාර් अल अज़ीज़ माने की इज़्ज़त तेरी गद कीरी तुवंत अल जब्बार अल जब्बार को माने की मिस्तकुन आबुत फूबद्दा दे माने की मिस्तकुन एही तेरी वडी गन्नवा देर निकमतिन अन्या लिफामेन एही तेरी वडी गन्नवा আদি ಬಲಿಮಿಹುನ್ನ ಶಿಫಾ ದೆವ್ವಾ ಆದಿ ಎಮ್ಮೆಹಾ ಕಂಕಮೆಗೆ ಮಚ್ಚ ಕೊಳದುಮಂತ ಗದ ಕೀರಿತಿವಂತ ಇಮಾನಾಗ ಮಹಿಮೆನೆ ಅಲ್ ಮುತಕಬ್ಬಿರ್ ಸುಬ್ಹಾನಲ್ಲಾಹಿ ಅಮ್ಮ ಅಲ್ ಮುತಕಬ್ಬಿರ್ ಮಾನೆಕಿ ಇಜ್ಜವಂತ ಮತಿವರಿವಂತ mutakabbir misive ki allah subhanahu wa taala ge zaat fulge kalange matir wegam wa sifule henna mes kibur werikan ei insana ge insana ya mi uni sife ei insana ki bodawma kibur werikan nisbe kure farate nuge insana ki ehenim faratoge hajat terikon beenum farate kum gawati allah subhanahu wa taala matiwari wodi gatumai en ebbes farataka beenum be wodi nugatum nisbe kurweni ekalaange en ekalaange al mutakabbir සුබ්හානල්ලාහි අම්මා යුශ්රිකූන් එබෑමෙන් එශිරු කුරා කන්තත්තකුන් ඒ කලාංගේ හුස් තාහිරුවන්තේ එහෙම සිෆෆුළු ගාවිස් ذات ෆුළු ගාවිස් මිස්තකු මිනුන් එච්චෙන් අල්ලාහ නිස්බෙක් කොෆිකම ගවානම ඒ කලාංගේ ذات ෆුළා ලාසිම් කුෆා සිෆේ නුන් එන් සිෆේ නිස්බෙක් කොෆිකම ගවානම ආ මුසලකුගේ බයන් කරවනි සුබ්හානල්ලාහි අම්මා යුශ්රිකූන් එබෑමෙන් එශිරු කුරා කන්තත්තකුන් අල්ලාහ හුස් තාහිරුවන්තේ එනුන් එබස් කොට والله الخالق اكلانغي الله الخالق اي خالق وانت إما تكتشن وفدوا البارئ البارئ ما نكيس تكدي وفدوا اتكت إيجاد كربا بل بلهتوا المصور المصور ما نكي تكدي فريهم وفدوا له الأسماء الحسنى اما أريبة صفة بني بالكوك كلانجش يسبح له ما في السماوات والأرض ورتكا بمغاوا هريها تكتش إله التسبيح كي وهو العزيز الحكيم إكلانجي عز بنت حكمة بنت أسكلانج efoga muallif idalwani wala yushbihu al-anam mi baga mulimbe sifatu gwahaka medani wala yushbihu al-anam ekalaange makhluqunna eggwebege nuwe agon men kurege sifatu gwahaka debawani fahakko fei makhluqun ekalaange eggwebege nuwakama ekalaange makhluqunna ebbe saishetun eggwebege nuwakama tashbih eggwebun defarat miswani nafi fawakama bayan kurba bayan kurif شرح بدال ونهذا رد لقول المشبهه می تشبیہ شمی تشبیہ کر می ہن ور رد دک ایک معنی کہ اللہ تعالی سی پڑتا مخلوق نہ ایک گک کم بونی می ہن گے نہ ور رد دک الذين يشبهون الخالق بالمخلوق مخلوق نہ خالق انت اللہ افد کم بونی می ہن گے بھائی من میں کریں دنا فانی می اہل سن الجماعت عقیدہ کی سی پڑتا اللہ سبحانہ تعالی ثابت کر میں ایک لنگ ذات فل ثابت کر با فوا اینم سین ایم سی پڑ گا ایک لنگ مخلوق نہ ایک گوا کم සුන්නත් ජමාත් මෙහු නෆී කුරයි මි මි අකීදා අනෙක්කා සම ඊතර මේ මිතාක් මුල්ලිෆ් වරුගද කරවා ෆෙවනි එෆෝගා අල්ලාහ් සුබ්හාන තාලාගේ බස්පුලේ මි ශරහා ගෙන්නවා ෆෙ ලයිස කමිස්ලි ෂේ වහුව සමීල් බසීර් ඉසෙන්ගේ චය ආයෙක් එයි එකලාංගෙයි එකලාංගෙ එෆද එබ්ස් ෆරාත නුවා අදි අස්සවා අදි බල්ලා වඩ ගන්නවා ඉලාහ් මිතර මේගනේ එකලාංගෙ ඒ මඛලූකුන් එක්ගබුන් නෆි කුරාකන් හෙන්නමස් ඒ සිවපුල එකලාංගෙ සාත් ෆොල එබ සාබිත් කරවාකා aswa wadegatun balla wadegatun ennames ekalaange en ebe sifega makhluquna eggenuk efo vidalin walaysa al muradu nafi as sifat sharha vidalin walaysa al muradu nafi as sifat mitang maane ke sifa nafi kurmen nune kama yaqulu ahl al bid'a bid'a verin bunihin famin kalami imam abi hanifa rahimahullah fil fiqh al akbar fiqh al akbar imam abu hanifa li fotek kama mashhur fawa aqida fotek em bod figu e fotuga imam abu hanifa dal fadan لا يشبه شيء من خلقه ولا يشبهه شيء من خلقه لا يشبه شيئا من خلقه ولا يشبهه شيء من خلقه اي اله එකලාගේ මඛලූකුන් තරෙන් එබ්බස් එච්චකා වත්තර වෙගේ නුවේ ඒ දෙකලාගේ මඛලූක ඉලාහ වත්තර වෙගේ නුවේ දෙෆරාතුම් බස් නෆී කුරණි තෂබීහ ثم قال بعد ذلك كيف ودال فاوي وصفاته كلها خلاف صفات المخلوقين إله غريها سيفرتك مخلوقون صفتك خلاف وانه තෆාතු වානේ යඅලමු ලා ක ඉල්මිනා දෙනවොඩි ගන්නවේ එහෙන්නවස් අහර්මෙන්ගේ ඉල්මු ෆදයකු නූනේ අහර්මෙන්ගේ ඉල්මු ෆදයකු නූනේ එහෙන්නවස් දෙනවොඩි ගන්නවේ වයක්දිරු ලා ක කුද්රතිනා එකලාංගේ කුලදු මන්තේ කංකම එහෙන්නවස් අහර්මෙන්ගේ කුලදානකම තෆාතු කොන්නේ සිව ඉස්බාත් කුර එහෙන්නවස් තෂ්බීහ් කුරු නෆී කුරණී වයරා ලා ක රුයතිනා එකලාංගේ දෙකේ වඩි ගන්නවේ එහෙන්නවස් අහර්මෙන්න ෆෙන්න හෙන්න නූනේ මොනකේ සිව තෂ්බීහ් කුර නෆී කුරණී migota ete bar sifultege misal jaswafa ilmurin mi maanaka efo gedala fawani وقال نعيم بن حماد نعيم بن حماد قال من شبه بشيء من من شبه الله بشيء من خلق خلقي فقد كفر إكلانج وفدي خلقتكم ترين إتشك الله سبحانه وتعالى بس هيسيتكم بتركوا فيكم قوانا ما فقد كفر إمي كوني كافر ومن أنكر ما وصف الله به نفسه فقد كفر adi ekalaange zaat fulu ekalaange sifkurwa fa sife fulaka inkar kurikam ga wina mes emi kewani kafar ei sifulata ekalaange bayan kurwa fune enge be sifek inkar kuris kafarwan adi enge be sifulaka makhluquna eggwa ko bunye semihe ku kafarwan وليس فيما وصف الله به نفسه ولا رسوله تشبيه الله سبحانه وتعالى كلامه ذات فل صفه قربا فبس يفلغ ادي كلام رسول الله صلى الله عليه وسلم ekalaanga behekutum bayan kora ebe sifulaga tashbihen nuwe maneki sifaga wattaru men nuwe ei mitaanga boda me wahatakani emihun agum kurin denne behen emihun bonani sifa aswa wadi ganne bune fiya min insana eggobi ehem be maharam bunani sife nede ehman ebbek bunani sife inkar kuran ebbek bunani insanu ado aswa henne ahani ado ha henne aswani ehme je mane tashbih kuri ekam sunna jamaat aqida ke ميدن بهين مدو مينوغا عقيدة أي صفة إثبات كرون هنمس وترون نفي كرون إف مؤلف دال فواني حي لا يموت قيوم لا ينام حي لا يموت قيوم لا ينام إلهوي ديري دموديكم وا قائم بوديكم وا ندمك نوا إله قرآن الله غافت الله لا إله إلا هو الحي القيوم لا تأخذه سنة ولا نوم අල්ලාහුගේ ඊලාහ මෙනුයි හග්ගුවෙන් අලකොම් වේ ඊලාහක නුවා ඊලාහ වල් හයියු අල් කයියුම් එකලාගේ දිරි දෙ මොඩිගම් වා කායිම් මොඩිගම් වා ඊලාහ ලා තඛුදු සිනතුන් වලා නවුම් ඊලාහ නිදි ජෙහුමේ සින ඒ නිදුමුගේ කුරින් ජෙහ කමෙ නවුම් ඒ මේ ෆුන් නිදි අනිකි ඒ නිදුමා කො මෙහා නිදා එක්කොන් මේ නිදිගේ තර වණෝ එක නවුම් සින ඒ නිදි ජෙහු ඒ කුරින් අන්න කමෙන් ඒ එින් එබ්බස් කම අල්ලාහ කනුවේ ඒ එින් එබ්බස් කමෙ ඒ ඉන්සානුන්න ඉන්සානුන්ගේ හයිසියතුන් නින්ජකි ඉන්සාන ෆුරිහම සිවේ ඒ ඉන්සාන නිදිනන්න ඉන්සාන ආබුවනේ ෆුරිහම නුවා එනේ සිකුන්ඩි හැම නුජේ එහෙනස් අල්ලාහ් සුබ්හානහු වතාලායන් ඉෆදෙ වෙස්කම බේනුන් තිරි වඩිගෙන් නුවේ ඒකලාංගේ කායිම් වඩිගෙන් වා ඉලාහේ වහී කුරෙවුමුන් නිදි ජහුමා කායිම් වුමා බඛිලාෆුවේ ඒ කායිනාතු බලහට්ටවා ෆරාත නිදි ජෙහෙකම ගානම කායිනාතු කන්තක රංගලක නුහිඟා අබද අබද හුරිහාකම කායගෙන් කායම බොඩිගෙන්වා එබ්බස් කහලා නිදුමේ මේ බලහට්ටමන් ජෙබ්බස් කමක උනිසිබේ ඒ ඉලාහු ذات ෆල නිස්බතෙන් නුකරවෙන එහෙම කුර්ආන් අංගවාෆති ලා තඅඛුදු සිනතුන් වලා නවුම් فنفي السنة فنفي السنة والنوم دليل على حياته وقيومت وقيوميته මේ නිදි අද නිදි ජහු නෆී කුරුමුගේ දලීල කුරණී එකලාගේ ಕಾಯಮೆ ಒಡಿಗೆ ವಾ ಕಮ್ಮುಗೆ ಪುರಿ ಹಮ ಕಮ್ಮು ಮಚ್ಚಶಿ ಮೀ ಮಾನಾಗೆ ತೆಬ್ಬಾರು ಆಯತ್ತಕ್ಕೆ ಅಸೆಬುರಿ ألف لام ميم الله لا إله إلا هو الحي القيوم نزل عليك الكتاب الحق آل عمران سورة إبناي وعنت الوجوه للحي القيوم أو بمعنى أسور بين آية رسول الله صلى الله عليه وسلم حديث كربي الله لا ينام الله سبحانه وتعالى أوهار فلن نلبوانه ولا ينبغي له إله يكن إكشيك نوي ولا ينام له ولا ينبغي له أن ينام إله إكشيك نوي أو هارف اللبون رواه مسلم إما إكن وتي الله سبحانه وتعالى ذات فلان نفي كره في ونسيفه كم قواتي إفوك مولي بدال فمن خالق بلا حاجة رازق بلا مؤونة هيكلانجي إبس حاجة النتي تاكد يفد بإله ورازق بلا مؤونة أديبس تكليف النتي مستكون رزق دبا إله معنی کہ الہ انسان مفدوا دنیا کے ان میں خلق تک مفدوا فنی این ایبس کے کلاں کے بیرن تری وڑ گرنو ایبس کے حاجت تری وڑ گرنو اچ فدوا فنی ادی اتکچ رزق دما بلہٹو مگا ایبس کھانا تکلیف اوندگو لے کلاں کے اوفلا کا نوجے شارح بدال فامني وما خلقت كيت قران آيات وما خلقت الجن والانس الا ليعبدون تمن اله جنين انس نودومه hame ekeni timan ila alakon kormenum alokon hameke nitimang ilaha kura menwe jinnina insi nuhaddawme ma uridu minhum min rizqin wama uridu an yut'imun timang ilahu ediwadi nugannaw emihungu faratun timang ilaha rizqu dek ma uridu minhum min rizqin emihungu faratun timang ilahu rizqaka beenu wodige nuwamwe ವಮಾ ಉರೀದು ಅನ್ ಯುತ್ಇಮೂನ್ ಅದಿ ತಿಮನ್ ಇಲಾಹ ಕಾಂದೇಕ ವಸ್ ತಿಮನ್ ಇಲಾಹ ಬೇನು ವಡಿಗೆ ನೋಮೆ ಇಫದ ಮಕ್ಸದಕ ನೂನೆ ಮಿಹುಂ ಫೆದ್ದೆ ಎವ್ವಿಸ್ ಹಾಜತೆ ತಿಮನ್ ಇಲಾಹ ಎಮಿಂ ಫರಾತು ನುವೆ ಕುಡನಮೆಸ್ ಬೊಡನಮೆಸ್ ಎವ್ವಿಸ್ ಮಖಲೂಕ ಫರಾತು ಹಾಜತೆ ಎಕಲಾಂಗೆ ಬೇನು ವಡಿಗೆ ನೋಮು ಫದ್ದಾ ಫೋತೀಕಿ ಏನ್ ನಮೆ ಸೈಲಾಹ ಕಂತ ತರ್ತೀಬ್ ಕುರವ್ವ ರಾಫನ ಬೆಫಾರ್ ಮಿಸಾಲಕ ಉಡ್ತೋಗ ಮಲಾಯಿಕೆ ಬೇಕಲು ಕಂತತ್ತೆ ಇಲಾಹ ಮಿ ಏಕಿ ಕಂಕ ಏಕಿ ಬೇಸ್ಪುರನ ಹವಾಲ್ ಕುರಾಫನ ಏಕೊಮ್ಮೆ ಎಮಿಹುನ್ನ ಹಾಜತೆ ವಡಿಗೆ ನವಾತಿ ನೂನ್ ಎನ್ ನಮೆಸ್ ಏಯಿ එහෙනම්ස් එයි ඊලාහු මේ මේ කුර්බාපා නිසාමයි එම්වස් මකුලෝ එකලං හාජිතේ ඔඩිගේ නුවේ වමා උරීදු අන් යුතයිමූන් තිමන් ඉලාහ කාන්දේක කායච්ච දේක තිමන් ඉලාහ එදුවඩිගේ නුගන්නෝමේ ඉන්නල්ලාහ හුවර් රස්සාකු දුල් කුවතිල් මතීන් අමකෂෝරන් අල්ලාහ් සුබ්හානහු වතාලයි රිසුකු දෙව්වා බාර එම්මහා බාරෙග්ගේ වෙරි ඉලාහ ඒක ඉලාහ බේරම් බොඩිගේ නුවේ එහාජිතේ ඔඩිගේ නුවේ සූරතු සාරියාත්ගේ 50 6කුම් 50 සාරක් ಫಾತಿರ್ ಸೂರತುಗೆ ಫನರನಾತು ಅಲ್ಲಾಹ್ ತಾಲ ಬಯಾನ್ ಕುರಾವನಿ ಯಾ ಅಯ್ಯುಹನ್ ನಾಸು ಎ ಮೀಸ್ತಕುನ್ನೇವೆ ಅಂತುಮುಲ್ ಫುಕರಾ ಇಲಲ್ಲಾಹಿ ವಲ್ಲಾಹು ಹುವಲ್ ಗನಿ ತಿಬಾಮಿ ಹುನ್ನಿ ಅಲ್ಲಾಹ ಹಾಜತ್ತರಿವೆ ಫಕೀರ್ ಒಡಿಗೆಂಬ ಫಕೀರ್ ವೆಗೆಂಬ ಫರಾತ್ತಕೆ ವಲ್ಲಾಹು ಹುವಲ್ ಗನಿ ಎ ಕಲಾಂಗೆ ಈ ಫುದಿ ಒಡಿಗೆಂಬ ರಸ್ಕಲಾಂಗೆ එහෙම මේ ෆගීරුක නිස්පෙක් කුරාෆවනි අලුතකුන්න ඒ කලාංගෙයි එම්මෙහා හාජත්තකුම් ෆුදිවඩි ගන්නවා ඉලාහු එකලාගේ එබ්බස් ෆරාතිගේ හීතරිකම් බේනු වඩිගේ නුවේ සූරතුල් අන්ආම් ග අල්ලාහ් සුබ්හානහු තාලා වහී කුරාෆනි කුල් අගයිර අල්ලාහි අත්තඛිදු වලියම් ෆාතිර අස්-සමාවාති වල් අර්ද් වහුව යුත්ඉමු වලා යුත්අම් කදේක ෆාන විදාළ වාෂේ අල්ලාහුනුම් ෆරාතෙන් හේ තිමන්න වලියක එහීතරියකන් එදෙම්වි ඒ ඉලාහු යොඩතක අබින් නිතුමුගේ තෙරෙන් උෆෙද්දවි රස්කලාංගේ වහුව යුත්ඉමු එකලාංගේ මීස්තකුන්න කාන් දෙවණි බොන් දෙවණි අධිහෙනියන් තක චෙරිසුකු දෙවණි වලා යුතම් ඒ ඉලාහන් එබ්වස් තෙකෙච්ච කෙවමක බුයමක බේනුම් වඩිග නුවේ එහෙම ඉලාහක එබ්වස් වරක හාජත්‍ර වඩිග නුවේ රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බයන් කුරා ෆේ කුද්සි හදීස් එක අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරතුම් එකලාංග වහී කුරේ කම සහි මුස්ලිම්ගේ අස්ස රිවායත මේ අබු දර් පරාපුන රිවායගෙන් බේ අල්ලාහ් සුබ්හානහු වතාලා වහී කුරේ යා ඉබාදී ඒති මං ඉලාහක අලතුකුන් නේවේ لو أن أولكم وآخركم وإنسكم وجنكم كانوا على أتقى قلب رجل واحد منكم ما زاد ذلك في ملك شيئا ඒති මං ඉලා ගොඩ තුකුන්නේ තිබෑ මිහුන්ගේ එම්මෙ ඉස්කො ගොස්ස ඉස්සේ ගොස්සා මිහුන්නයි ෆහුන් අන්නානෙහා මිහුන්නයි ව ඉන්සකුම් තිබෑ මින් හුරියා ඉන්සානුන්නයි ව ජින්නකුම් හුරියා ජින්නින්නයි කානු අලා අත්කා කල්බ රජුලින් වාහිදින් මින්කුම් එම්මෙන්නකි අනකි hurin ufedde huriya makhluqunnai huriya jinninna huriya insannai fahum ufaddawana huriya mistakunna huriya jinninna insinnai huriha men naki tibamin tere guri emme taqwawari mihaya evvaran emmen taqwawari bekkamu gaviyas tibamin tere guri emme taqwawari mihunna evvara huriha emmen naki taqwawari bekkamu gaviyas ma zada dalika fi mulki shay'a timan ilahuge mulku fula egen evveschen egen evveschen ituru nuwan মানে ইলাহන් එබ්බස් ෆෑදා නොවන දුනියගේ එම්මෙන් ඉස්ලාම් වෙ තක්වාරුවේ එම්මෙන් නැකි දුනිය දුන් එම්මෙ තක්වාරු මිහා එබ්වර තක්වාරු මින් කම ගබිස් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ذات ෆුලා එකලාගේ මිල්කියාත එකලාගේ මිල්කුල එබ්බස් ඉතුරු නොවන ඒකම ෆෑදා නොකරා හැම ඒකත අනෙක් කොළවස් වනි බයන් කරවා යා ඉබාදී ලව් අන්න අවවලකුම් ව ආඛිරකුම් ව ඉන්සකුම් ව ජින්නකුම් ඒති මං ඉලාහ කලතකුන් නේවේ තිබෑමිහු ගෙස්සේ ගොස්සා මිහුන්නයි ෆහුන් අන්නානෙහා මිහුන්නයි හුරිහා ජින්නින්නයි හුරිහා ඉන්සින්නකි තිබෑමිහුන්ගේ තෙරේ ගහුරි එම්මෙ නුබෑමිහා එවරන් එම්මෙන් නුබෑබ එක්කම ගවියස් අෆ්ෂරි කල්බ රජුලි වාහිදි මින්කුම් මා නකස ذلك මින් මුල්කි ෂයිආ එම්මෙ නුබෑබ එක්කම ගවියස් තිමන් ඉලාහුගේ මුල්කු ෆුලුන් එබ්බෙස්සෙන් උනි නුවාන් එබ්බෙස්සෙන් උනි නුවාන් මනකෙම්මෙන් කාෆරුගෙස් එම්මෙන්නකි ෆාජිරුම් කමුගාවිස් එම්මෙන්නකි කිතෙම්මෙ නුබෑබෙක් කමුගාවිස් එම්මෙන්නකි එම්මෙ නුබෑ මිහැවරන් හුරිහාමෙ නුබෑවිස් අල්ලාහ් සුබ්හානහු තාලා මුල්කුලුන් එබ්බෙ සෙච්චින් උනිනවාන ඒකලාගේ හාජත්තරි බොඩිගෙන් නුවාති උනිනුවනි හාජත්තරි බොඩිගෙන් වානම එමිහුන්න ලිබේ මම්ෆායක මම්ෆාවෙස් විස් අදි එමිහුන් පුරා ගෙල්ලුමකුන් ගෙල්ලුම් වෙස් විස් එකමකු එමිහුන්නකි කිතෙම්මෙ මතිවරි බෙක්කම ගාවෙනු සෙයිලා එකමු ෆෑදන් කුරාන අදි එම්මෙන්නකි කිතෙම් නුබෑ බෙක්කම ගාවෙස් අල්ලාහ් සුබ්හානහු තාලා එකමු එබ්බෙස් ගෙල්ලුමෙක් නුවානේ efo gangawani ya ibadi eti eh, man ilahu galatokun neve law anna awwalakum wa akhirakum wa insakum wa jinnakum qamu fi sa'idin wahidin fasaluni tibamin gissigussa emma mistakunna fam annana mihunna emma jinninna emma insin et eh, tanekkan evvege odu bimaka ettanaka evvegen qamu fi sa'idin wahidin fasaluni den huriha mistakun jinninna huriha insin huriha mi farattake timan ilahu hadratum eduni ma එමිහක ඒදේ කම ෆුද්දා දිනීමා فاعطيت كل انسان مسالته ان كم انسانك انسانك ايده هريها حاجتك تمن اله فدادين كم غاوي نمس ما نقص ذلك مما عندي الا كما ينقص المخيط اذا ادخل البحر කණ්ඩ තිනෝහෙ කොප්පාව නැගීම ඒ උනිවා වර මෙනුවී තිමන් ඉලා හදුත් එබ්බෙස් උනිනවාන එහා වරස් මානේ උනිනවානේ තිමන් ඉලා හදුරත කොන්නේ තිමන් ඉලා හදුවා khazanai එම් හුරිහා එම්මෙන් හාජත්ත ෆුද්දා දිනස ඉලාහ කෙබ්බස් උනිකමෙක් ඉලාහ ඛසානා කෙබ්බස් උනිකමෙක් නාන්නානේ ඒ කලාංගේ අලතකුන් කාෆරු එකම ගාවී නමස් හම්දුලි බෝඩිගම් වා ෆුදිවඩ් වා ඉලා එහෙම මොල්ලේ විදාලෝනි خالقුන් බිලා හාජ හාජතෙන් නැති උෆෙද්ද විලාහි මහලුගුන් එබ්බස් හාජතෙන් නැති කලාං උෆෙද්ද වි රාසිකුන් බිලා මඋනා අදි එබ්බස් කාන තක්ලීෆෙක් උඳගුලෙක් නැති මිස්තකුන්න රිසුකු දෙව්වා ඉලාහි මිතාංග හදීස් වලක බයන් වෙදී ඉලාහන් එබ්බස් තක්ලීෆෙන් උඳගුල නොවනක මිස්තක ගොරියා හාජත්තක ෆුද්දාදින් කම ගාගෙන සදිකෙත්ත අල්ලාහ් සුබ්හානහු තාලා ලෝභය වඩිගන්නවනි ගිනගෙන මිස්තක ඉලාහන් එදුමා ඉන්සානුන් කිබ ඇදි ජරුලියන්න ගිනපාර එදෙන් පර එකම අල්ලාහ් සුබ්හානහු තාලා තුන් එදේකම ගවානම ගිනන් එදුන් ඉලාහ ලෝභ වඩිගන්නවනි ගිනන් දෙබ්බාෂේ දන්නවම ගිනගෙන දුආ කරමු ඒ ඉලාහ ලෝභ වඩිගන්නවස්සේ ಎಫ್ಫಗ ಮೋರ್ಲಿ ಬಿದಾಳ ಫವನಿ ಮುಮೀತುನ್ ಬಿಲಾ ಮಖಾಫ ಬಾಯಿಸುನ್ ಬಿಲಾ ಮಶಕ್ಕ ಎವ್ವೆಸ್ ಬಿರುವೆತಿ ಕಮೆಕ್ ನೆತಿ ಮೀಸ್ತಕುಂಗೆ ಮರು ಹಿಪ್ಪವ ಇಲಾಹ ಮೀಸ್ತಕುಂ ಕಮಗಾಸ್ ದೆಹಂ ಫರಾತೆ ಕಮಗಾಸ್ ಬಿರುವೆತಿ ಕಮೆಕ್ ನೆತಿ ಮರು ಹಿಪ್ಪವ ಇಲಾಹ ಏಗ್ ಮಾನೆ ಕಿ ಏ ಮರು ಹಿಪ್ಪೆಂಗ ಸೋಬಂ ದೆಂ ಫಹುಂ ವೆದಾಣ ಎವ್ವೆಸ್ ಕಮಕಂ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ನುರಕ್ಕಲಕ ಬಿರುವೆತಿ ಮೆನ್ ನೋನ್ನಾಣ ಇಲಾಹಕ್ಕೆ ನಿಸ್ಪೆನ್ ನುಕರೆ ಮರ ಹಿಪ್ಪಾಫಾನ ಕೊಮ್ಮ ಮಿಹೆಗೆಸ್ ಕಿತಮ ಗಿನ ಬೈಗೆಸ್ එකලාං ඉරාද කර අවගුතෙක්ගා මර ගින බයගේ මරව සිප්පාවා අධිකමක ඒකමච්ච එකලාං හදරතුක එවස් බිර නිස්බත නොකර වෙන අල්ලාහ් එකලාං ඉරාද කර වගුතෙක් ඉරාද කර එබයක මර හිප්පවානි එහෙන් නමස් එකම වසෝබුගේ ඉලාහක් එවස් කාලා බිරුවතිකම නිස්බත නොකර වෙන මුමීතුන් බිලා මඛාෆා බායිතුන් බිලා මශක්කා අදී දෙවන පාරක් ಮರುಗೆನ್ನೆ ಮಫೋಗ ಎಕಲಾಂಗ್ ಇರಾದು ಕೊರವ ದೂಕು ಮೀಸ್ತಕು ಉಫದ್ ದವಾನೆ ಎವ್ವೆ ಸುಂದಗುಲ ಕಾಣುಲ ಎವ್ವೆ ಸುಂದಗುಲ ಕಾಣುಲ ದೇವನ ಫಾರ ಮೀಸ್ತಕು ಉಫದ್ ದವಾನೆ ಮಾನಿಗೆ ಕಿಯಾ ಮಹ್ಶರ್ಗ ಮಾದಾನ ಮೀಸ್ತಕು ಎಕ್ಕುರವ್ವ ಎಕ್ಕುರವ ಈ ವರಬ್ಬೊಡು ಕಮೆಂಗ್ ಹಗೀಗತುಗ ಎಮ್ಮೆ ಕಲುವತಕು ದೇವನೆ ಉಫದ್ದೆವು ಅಲು ಅನಿಕ್ಕ ಫನಾವೆಗೆ ನೆತಿಗೆನ್ ದಿಮಫೋ ಕರ್ತಕ ಚಿವಿರಾಣ ದಿಮಫೋಗ ಈ ವರಬ್ಬೊಡು ಕಮೆ ಹೆಣ್ಣಮೆಸ್ ಬಾಯಿಸುಂ ಬಿಲಾ ಮಶಕ್ಕಾ kartakaach virana dimofoga e warabbodu kamen ennames ba'ithun bila mashaqqa එබ්බස් උඳගුල තක්ලීෆ් නැති අල්ලාහ් සුබ්හානහු වතාලා දෙවන පාර කල්පතකු අනෙක්ක යාද කුර්බාන හිසාබ් මේ මරු ගන්නවානි එබ්බස් කාල බිරුවති කම නැති හැම එයායකෝ ඉලාහෝ මිස්තකුම් මහෂර්ග මෑදාන ජමා කුර්බාන හිසාබ් බල්ලෝ එබ්බස් කාල උඳගුල තක්ලීෆ් එකම ගණිත الله سبحانه وتعالى وهي قرافن الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا إلهي مروماي ديرون أفد رسكلانك ඒකී කරන්තු ලියබුලුවකුම් අයියුකුම් අහ්සනු අමලා තිබෑමෙන් තෙරෙන් කොම්බෙත්තෝ හේව අමල් කරණි බෙල්ලෙව මට්ටක සූරතුල් මුල්කු දේවනාය මිතාංග මේ බය මේ මේක බයිදෝවරින රද්දවා ෆෂේ විදාලෆවනි මේ ෆල්සෆා වරින් පුණා එච්චකේ මරු එයි හුන්න মানে කි උෆෙද්දෙවි එච්චෙන් නූනේ අනේ කි ෆුරාන මේක නැතිදියා මේ හිසබුන් දියේ ඒකේ එච්චෙන් නූනේ එන්නස් මිතාංග අල්ලාහ් බයන් කරවෙ එච්චකම ඒකේ එච්චෙන් නූ නූ උෆද්දානේ خلق الموت مر وفد بيرس كلاك الحياه ديرمس وفد هي مخلوق كما مركيس وفد ما اتچكنگي ඒ ගරහ මීහ දෙකෙනෙක් ඒ අලගොන් මෙන් කුරා හේවමරතන් අලගොන් මෙන් අල්ලාහ් සුබ්හාන තාලා හේවමරත කුරීමා ඒග එබ ජෙහෙ සිෆේ බයිෆර කුර්ආන්ගේ බාදේ ශෆාඅත් තරිවන් ශක්සියතෙක් ගොත් ඉන්සානගේ හේ අමල් තරීත සූරෙක්ගේ බාදේ මිසාලක් එහෙම ඒ අමලතෝ සිෆ අල්ලාහ් ජස්සාව නෙමිමා marakiwes allah ufaddafa ech dirumakiwes ufaddafa ech e hadis fulog af seve yu'ta bil maut yawm al qiyamati ala surati kabshin amlah fayuzbahu bayna al jannati wan nar mi muttafaq alayhi riwayat sahih bukhari muslim riwayat rasulullah sallallahu alayhi wasallam hadis kurabani qiyamat duwahu kambali bakattege suraga maru genewene ಫಯುದ್ಬಹು ಬೈನಲ್ ಜನ್ನತಿ ವನ್ ನಾರ್ ಅದಿ ನರಕೆ ಅಸ್ವರುಗೆ ಅದೇತಿರೇಗ ಮರು ಕತಿಲೆವೆನ್ಕ ಮನಕ್ಕೆ ಮರು ಮರಾಲೆವೆನ್ಕ ಏರು ದೆಂಗು ನಾನು ಖುಲೂದ್ ಮರೆನ್ನುವಾನೆ ಇರುಂದೆ ಅಬದು ಸ್ವರುಗೆ ಅಹಲುವರೆ ಸ್ವರುಗೆ ದಾಯಿಮ ನರಕೆ ಅಹುರ್ ನಾರಕೆ ದಾಯಿಮ ಮರು ಹಿಸಾಬು ನಿಮುನಿ ಮಿತನಸ್ ಮಿದೇಹ ಕೊದ್ದನಿ ಏಯ್ එච්චෙක් උපද්දාබ එච්චෙක්ක ඒ දලීලු ගෙන්නවම එක මෙතාංගා ශාර හැටි ගෙන්නවා ෆෙවන් එ මාරු එදුම් නැති කරයි මාරු මරා ලෙවෙන් මාරු කති ලෙවෙන් සබහ කරවෙන් ඒසම් පෙෂිගෙන් ෆනාම දියුම මිස්තකුන්නක නොවානේ නරකයාග අහලුවරින් නරකයාග දායිම සුවර්ගේ අහලුවරින් සුවර්ගේග දායිම දෙමිති බේන එහෙම මුල්ල ෆිදාල ෆවනි මුමීතුම් බිලා මඛාෆ එවස් බිරවරිකම නැති මරුහිප්පවානේ আদি බායිසුම් බිලා මෂක්කා আদি එවස් උඳගෝකම නැති ඒ ඉලාහු මිස්තකුම් දිරුබ්බාන් ඒ ඉලාහු කමක වහී ඉරාද කුරාන් ෆියා වහී කුරබානි වාෂේ ඒසම් පෙරිගෙ මිස්තකුම් අන්නාන දිරිගෙන් කොම් මිහකොස් එමිහකොත්තාකු නිකුමගෙන් කීත කුර්ආන් ක අල්ලාහ් තාලා අංගවා ෆදායි කඅන්නහුම් ජරාදු මුන්තෂිර් මේ ෆිතුරිෆාම ගරාදු බෑගණෙන් හෙන් ගබුරුත ෆලාෆ මිස්තකුම් කබ්බල කබ්බලුන් නිකුමගෙන් මහෂර්ක මෑදාන මිස්තකුම් ඉබ්බම් ෆෂා එමිහුන දාන්ජේන තනා දාන්ජේ ඕඩරාච්චිය මොනෙගේනේ අල්ලාහ් සුබ්හානහු වතාලා ඔරියා මිස්තකුම් හිසාබා e qur'an emme furta mufadde ve insana adam alayhissalam ferengu se mfauge insana edande huri hamistakun e qur'an e ilaha bodugen wa kamennu kil qur'an mimana ge tabaru ayat ke asebur efa molle vidalo ni masala bi sifatihi qadiman qabla khalqihi lam yazdad bi kaunihi shay'an lam yakun qablahum min sifatihi wa kama kana bi sifatihi azaliyan kadhalika la yazalu alayha abadiyya ඒ තහාවිගේ ඉබාර ما زال بصفاته قديما قبل خلقي එකලංගේ එකලංගේ සියෆුලතක අසලි සියෆුලතක ලිබෝඩිකම වයිලා මෙහර මිතාග මේ රද්දවනි බයම් මිහුම් බුනනි බයි බෙදවරින් බුනනි ඉලාහ خالق වන්තකම් ගේ සිෆ ලිබි වඩිගති ඉලාහ ඛල්බතකු උෆද්දවි මයි ಖಾಲಿಗುಂತಕಂ ಸಿಫ ಇಲಾಹ ಲಿಬೋಡಿಗತಿ ಖಲ್ಗುತಕ್ ಮುಫೆದ್ದವಿ ಮೈ ಎಗ್ಮಾನೆಕಿ ಖಲ್ಗುತಕ್ ಮುಫೆದ್ದಮ ಕುರಿಗೆ ಇಲಾಹಕ್ಕೆ ಖಾಲಿಗೆ ನೂನೆ එහෙම බයි මෙහෙම පුරන්නේ බිදවර එහෙම මේසාක මේ බස් වහි කුරම් සිව ලිබෝඩි ගති එකලාංග වහි බාවා ලැබීමයි ඒක කුරින් එගිලාහකි බස් වහි කුරම් සිව ලිබ්වා ඉලාහ නූනේ එහෙම බීම විතා මොල්ල විදාලනි මාසාලා බි සිෆාති කදීමන් ක්බ්ල ඛල්කිහි තකේ දුෆෙද්දම් කුරින් බස් ඉලාහකි إله لبودك ما صفته أزلية صفرتك لبود فإله إكمان كدائما دمودك ما إله إكلانك ذات فلا فشمن نيومن نواهن إكلانك لبودك ما صفرتك بس فشمن أدي نيومك نوي أبدية أزلية صفرتك එබ්බසාලක එකලංග හිංගව කමකා ගොඩගෙන නූනේ ඒ ෂෙවුරුත එකලංග ලිපෝඩිගම නිකේ කුරිගම සෙයි ඒ ෂෙවුරුත ලිපෝඩිගම වයිලා ඒගේ ඊතර ශරහ කරන විදාලාපන ලම් යස්දත් බිකවුනිහිම් ෂයිඅන් ලම් යකුන් ක්බ්ලහුම් මින් සිෆතිහි එකලාගේ උෆෙද්දවි එච්චකුම් නුවත හිංගවා කමකුම් කුරින් ලිබිෆා නුවා සිෆෙන් එකලාගෙන් ඉතුරු වෙගෙ නුවේ කුරින් ලිබියෝඩික නුවා සිෆෙන් එකලාගේ උෆෙද්දවි එච්චකුම් නූණ ඉතුරු වෙගෙන් උලෙනික් එමිහුම් පුරණි එකම කුරෙව්වීම දෙනේ එහිසම් පෙරින් එසිය පුලකුන් ස්පෙක් කුරණේ කුරින් නූණෙක් මොල්ලි විදාලෝනේ ෆහරක් ගාමස් එමිහුන් උෆද්දේ උෆද්දෙවුමකුන් එකලාගේ හිංගවා කමකුන් ඉතුරු සිෆෙන් එකලාගේ ලිබෝඩික නුවේ ඒක කුරිම්ම සෛලාහගේ සිවුරත ලිබෝඩිකම වයිලා වකම කාන බිසිෆාති අසලියන් ඉස්වේ ගොස්වා වාස්ය ෆුර්තෝග අසලිය වෙගම් වෆදෑන් උරියා සිවුරත ලිබෝඩිකම වෆදෑන් කදාලික ලා යසාලු අලයිහා අබදියන් හැම එගොතන් ඒ සිවුරතක නිමුමෙන් වෙස් නුවේ ෆෙෂිමෙන් නුවාහෙන් ඒ සිවුපුරදක නිවෙබ්ස් නුවේ කුරිම්මස් ඒ සිවුපුරද ලිබෝඩිගම්වේ අදි ෆහුම්මස් දායිම ඒ සිවුපුරදක එක්ක දෙමෝඩිගම් වා ඉලාහේ අල්ලාහ් සුබ්හානහු වතාලා එබි මේ මේ මේ සිකුණින් අස්තු විෂ්ණුමගා සෝවම් කොම්මෙ ෆාරකොස් මේ මගුෆර දෙනියා මොක මේහිඟ බුද්ධින් ඉන්සානක බුද්ධි නුෆෝර කන්තත්තක ඉන්සාන විෂ්ණීම ඒසම් පෙරිගෙන් මීහා මගුෆර දෙම් වෙගෙන් ශරහක් විදාලා ෆවණී ولا ندخل في ذلك بتأويل آرائنا ಆಹಾರ್ಮೆಂಗೆ ಅಮಿಲ್ಲತ ವೈಲಾತಕುಂ ಫಿಕುರ್ತಕುಂ ಆಹಾರ ಮಿಫದ ಕಂತತ್ತಕಿಂ ಅಲ್ಲಾಹ್ಗೆ ನಿಸ್ಬತೆ ನುಕುರಾನುವೆ ವಲಾ ಮುತವಹಿಮೀನ ಬಿ ಅಹ್ವಾಯಿನ ಅದಿ ಆಹಾರ್ಮೆಂಗೆ ಹವಾನಫ್ಸ್ ಇದಂತಕ ತಬಾಮಗಿಂ ಆಹಾರ್ಮೆಂಗೆ ಸಿಬತಕಿಂ ಎಗತಕ ನಿಸ್ಬತೆ ನುಕುರಾ ಉಚೀಮೆ ವಲಾಕಿನ್ ಅಸ್ತು ಮಅನಾಹು ಮಅಲೂಮುಲ್ ಲನಾ ಏನಮೆ ಶೇಫುಳ್ತಕ ಅಸ್ತು ಮಾನ ಆಹಾರ್ನ ಬನೆ ಎಂಗಿಫಾ ඒ අසලිය සියපුලතකේ දෙමරුම්වා සියපුලතකේ පාරක් ගාවස් සියපුල ලිබෝඩිගේ නූම ෆහුගා බකිසා ෆෙරිගෙන නූම කලාගේ සියපුල ලිබෝඩිගෙන් ෆාවනි අදී තුරම් මේ mi maana itura muallif tafsir kurwa fa tafatu akiwa kibaba taw mitanga bar mashhur misal gen nafi ma malik rahimahullah bas fulai sefulu taka behegutum algon menge wahun algon menge amille vishtuma fikuru en nuwadda kamge dalilaka istiwa behegutum thumma istawa ala al arsh ekalaga arsh matige istiwa odigem wakamak qur'an ga allah bayan kurana suratul araf ge fansa 17 ayatu adinu ayatu gas bayan kurafu මිහෙකු සුවාල කර ඉමාම් මාලිකෝ කයිෆ ස්තවා කීනෙන් එකලාන් ස්තාවඩගෙන් වණි කිහිනෙන් සුවාල කරණි මා මාලික ඉදාලව අල් ඉස්තිවා උ මഅලූම් ඉස්තිවා මානේ ක අරයිබ හොගෙන්ගෙච් වල් කයිෆ මජහූල් එනකම් කිහිනෙක්කම ඉනේගෙච් අල්ලාහ් සුබ්හානහු තවඩගෙන් වණි කිහිනෙක්කම නේගෙ ඒක බේකතු සුවාල වෙස් නුකරවෙන්නේ අදි බය මේ ඉබාරතු ගැස්සව අල් කයිෆ මජහූල් එංගින් නුවාකම් වස් සුවාලු අන්හු බිදා අදි ආ බේකතු සුවාල කරමකි බිදෝ එක්ක කිහිනෙක්කන් සුවාල කුරුමක බීදුවෙන් ඒ කිහිනෙක්කම ආරණක දෙනෙන්නු ගනවැන කිහිනෙක්කන් ආරමන එගෙන් ජේනම කිහිනෙක් අල්ලා බයං කරහොති බයං කරම නැති ආරමන එකෙන් නුජෙත් එහෙම එකමනි දූ කරබා එහෙම එසියපුල තක අලගොන් මෙන් අමිල්ල ආවානක් සදුන්තකම් විස්නාගෙන්නේ කයිෆියත් වත්තර බයං කරුන් එයි සුන ජමාතුගේ අකීදායේ නූනේ විදාංගා මුල්ලිෆ් විදාලා කරනවා efogam kurin denne ibaratugam itura tafsir kurum sheikh vidalu fawani laysa laysa ba'da laysa ba'da khalqil khalqi istafada ismul khaliq halutakum ufedduma fahuge nune al khaliq mi ismu ful ilaha libunik laysa ba'da khalqil khalq istafada ismul khaliq الخالق اسم فل اله اللي بوديغتي خلقتك مفدم فهوغ نونه اي كوريغ سيلاهي خالق انت اله ولا بأحداثه البرية كلامه ما يدل على أنه لا يمنعه ولا بأحداثه البرية استفاد اسم الباري أدي إله الباري مسيفول إله اللي بودي غنواني إله تجدي نتمك ترين علم فدبي مكان نونه فاهك نونه ඒ කුරිගස ඉලාහුයි අල්බාරි හැම කුරින් දෙන්නේ මාන ඊතර තකීද් කරවා ෂේඛ් rahimahullah tafsiruk wakibaba e bayan kurban hama e wahake itura taakid kurbafa e bayan kurbani tafatu tabawru misar take yeswani eisa bagun nimmalani dengoti itur hum imana ge itur wahate gori rat kur dengan do galagun menge wah tafsir qur'an suale utiya idala අවුල් දෙන්නේ මේ යද් කුදරත බදල කරුන් ඒ තඅවීල් එක තඅවීල් ක මානේ කොබත් තඅවීල් ක මානේ කියේ අෂ්ටු හගීගේ මානයන් එහෙම් මානේ කේති අම්බරාලි ಶಿರುಕ ಕೆನು ಶಿರುಕ ಕೆನು ತವೀಲಕ್ಕೆ ಮಾನಕ್ಕೆ ಮಾನ ಹಗೀಗೆ ಮಾನ ಫುರಲಾಲುಮಕ್ಕೆ ಅಸ್ತು ಹಗೀಗೆ ಮಾನ ಏಕನು ನೆಕು ತವೀಲಕ್ಕೆ ಇವನಾಯ ಮಿಸಾಲಕ ಯದ್ ಎಬಾದೆ ಬಾರುಗ ಮಾನಗಸ್ ಅರೈ ಬಹು ಯದುಗ ಅಸ್ತು ಹಗೀಗೆ ಮಾನಕ್ಕೆ ಏನು ಮಸೆಕ್ಕಲ එන්නම සෙක්කල හගීගේ මාන අසුබේරපුටු හගීගේ මාන අරයිබක අස්තුමානේ කියදේ ඒ හගීගේ මාන ඔප ෆුරුලාරන් ජේ ඉතුරු දරිය නැති ඒක මාන බේරපුරුක දෝහිරු මානයි එහෙන් මානයක දනි මජාසි මානයක දනි මජාසියක මානෙන් නුකර වේනේ අස්තුමාන නෙගෙන් ඔබක නේද මජාසි මෙකේනි අස්තු ලෆ්සු ලයිෆා මාන නුන් එහෙන් මානයක ඇති ෆුරුලාර මිසාරක මිසාලක මීහකු වසිය කුරි ඒන මරවමුන් තිමන්නගේ හොරිහා මුදලේ තිමන්නගේ දරින්නෂ තිමන්නගේ දරින්නෂ දරින්නකි දරි උෆන් දරි ඒනෙක උෆත් දරින් තිබ්බක ඒ මුදලෙන් ඒනේ කාව දරින්නක නොලිබෙන් කාව දරින් මෙසෙයි දරින් ඒ එකම කාව දරින්න දරින් එයි මජාසි මානේ කාව දරින්න දරින් කියුන් එයි මජාසි එච්චෙක් අස්ලු මානයකි ظාහිර් මානයකි උෆන් දරින්න දරින් කියෝ එහෙම උෆන් දරින් තිබ්බක කාෆදරින්නක නුදාන මජාසියක නුදාන උෆන් දරින් ඒ මාන නෙගෙන් ඔබක උෆන් දරින් නැතිජ්ජියම් ඒ අස්ලු හගීකි මාන නෙගෙන් නැති එම්බේ දෙන්දානේ මජාසිය දෙන් තිවෙනි කාෆදරින් දෙන් ඒ දරින්න බා ඒ මානෙක් එහෙම බිම ظාහිර් හගීකි ලෆ්සි මානයක අරයිබම් ෆෙන්නන් සාෆ්කොම් ඔබ්වා ඒදි ෆුරුලාලංජේ ශරුයි එබ්බස් හුජ්ජතෙන් නැති ඉතුරු මානක ෆුරුලාලංජ එයි තවීල කරන මාන බදලෙ ඒ හගීගේ මානක එක්ෆරයක් කරන මෙහර් මේ යදු ඒ අග කොදරප්පුළු එමිහුන් ඒ තවීල කරන බාර අතුක මානකේ බාරු කමගේ තාන එහෙම සිෆ ඒ බාරවල ලිබොඩුම සිෆෙන්ගේ එහෙනම් බාරකි ලිබොඩුම සිෆෙ එහෙනම් එමිහුන් මිතාංග ඇප්පුළු ගවාක නුබුනම් වෙකින් ඒක මාන බේරපුෂුන් එක මජාසි මානේ බදලු කරන්නේ ඒ තවීලකේ ෆුරුලාද ඒ මානක ස්කෝර එහෙනම් අස්ලකි කොබා අස්ලකි ඒ සිෆබුල් එකලං ذات ෆුල සාබිත් කරා පොතු එන්නම අල්ලාහ් වහී කර වෙන්න තෝ බි කුදරතිහි එස් එම් වහී නුකර වයදු වහී කර වි මේක වණකි ඒ සිෆබුල් සාබිත් එම් ඒක අස්ලු හගීගේ මාන එෆරක් කරන්නේ සීදා බාහිර මාන ඔබ්වා එන් මානයක තවීල් කරුන් එම් කියන්නේ බදල් කර බදල් කරා තා අල්ලාහ් තාලා දෙවඩ සිවුල නුන් එහෙන් සිවුලක බදල කුෆියම් ඒ හිසාබුන් ෆෙරිගෙන් මේ එකලාගේ ذات ෆුල ලායක වෙක නසුමේ අමිල්ලෙන් ආර බද්දලි සිෆේ කුරවෙන් ඒ සිවුල කුන් ආගමන මිසාල ගෙනාමේ ගෙඩි අස්තෝගේ හරංකමෙන් ඒ අල්ලාහ් තාලා කියන ذات ෆුල මේකතු ඈසේ خبر නුන් සිෆේ එකලාගේ සාබිත් කුරුමකි උද්දෙන් නොවන ආගමන ගෙණි ඈසේ සිෆේ ඊතුරු සිෆෙන් කුෆියම් එක් මානේ කි ಅವಮನೆ ಎಂಗೆನ್ನು ವಾಚೆ ಅಲ್ಲಾಹ್ ವೆದು ಎಂಗೆನ್ನು ವಾಚೆ ಬುಣು ಕುರಾನ್ ಮನಾ ಕುರಾ ಏನು ಎಂಗೆನ್ನು ವಾಚೆ ಬುಣ ಗನ್ ಮಾರು ಜಮಾ හරි. අදරම සුවල්ති. නර් මරු මිතාංග මේ බුණා බෝග මානේ කියස්සු ගස්ගාගේ මෙන්න දිරු. ඒ ෆුරාණ හොරිගෙන් දිරෙච්චෙනු එක. ෆුරාණා ගෙදකොලකේ මරු. එහෙම ෆුරාණ හොරිගෙන් දිරෙච්චි ඉතිරේ මෙහෙමනේ දුනිස්වාසු එපා ජනවාරා ඉන්සානුන්නා ජින්නින් මේ විවාදේ. ඉන්සානුනා ජින්නින් අල්ලාහ් සුබ්හානහු වතාලා ඉක්රවාෆෙ මෙන් ෆයිසලා කුරවාෆා නරකේ දාමෙ නරකේ ජින්නි මෙ සින්සින් බෙස් අදි සෝර්ග දාමෙ සෝර්ග ජින්නිනා ඉන්සින් ඉතරෙන් බෙස් ලබ්වාෆෙ මෙ හුගේ මරු අදිස් කුපදන් zebh kurwene den unar janawart enun echchita qur'ana hur echchita echchis idalwayen unnar dunie ganiyaware na dalu hun echchi dalu hun echchi tala එහෙම කියාමත් දෝ එසොර මෙන්නගේ බදර ලිබෙන් මහෂරක මෑදානුක එසොර මෙන්න එක දැනකිච්ච කුන් හග්ගු හොදා දෙවි බදරුදී ෆයිසලා කොන් නිම්ම ෆහුගා දැන් එතෙගෙච්චි ෆනා කුර්බාන් වෙయ్య වෙනෙවෙන් දානකම ඇසෝනි ඒ මන්සර් බලම් හුරප කාෆර් මිහා බොනානකම යා ලයිතනි කුන්තු තුරාබා තිමන්නවස් එපදෙහෙන් වෙయ్యවෙගෙන් දිය නිමුන් නම එවාගේ නරකෙක් දානුචි එනේගේ දාන්ජේ නරකෙක් එන මෙෆෙන්නනේ එහෙම් එච්චි හිසාබෙල්ලේ නිමගෙන් වෙయ్యවෙගෙන් දාති දැන් එමන්සර් බලම් හුරප කාෆර් මිහා බොනානේ තිමන්නේ සෙපදන් වෙయ్యවෙගෙන් දිය නමයි අර වල්සු අලෙහෙම මේ තිම් බයෙන් බොනානේ එච්චි ගස්ගාගේ එච්චි පනාවගෙන දාන එච්චිකි ෆුරාන හුරිගෙන් දිරේෂන් නුන් අදි ශරුයි තක්ලිෆ් තකෙ ලේෆා එච්චිසස් නුන් ඒකි දෙන් හුරි ෆුරාන හුරි ජනවාර්තන් එසොරමෙන්න කුර්ෆානිය අල්ලාහ් සුබ්හානහු තාලා එක් බදල් හිප්පවා දෙවන දෙන් මේච්චි නිතිගෙන් දානි වෙయ్య වෙගෙන් දෙන් මේ අනේ ඉන්සානා ජින්නෙන් එච්චි ෆයිසලා කරම ෆෝගා නරකවන්තේ නරකේ සොරොන්තේ සොරගෙල්ම ෆෝගා දෙන් ඒසබ් මරු සබහ කරේ මෑර එකච්චකී දුනියේ උෆද්දෝමගේ ෆන්සාස් හා සහාරු කුරින් අල්ලාහ් සුබ්හානහු තාලා වනි මේ කායනාතුග හුරිහාකම ලියුබ්බෆ් ලෞහුල් මහ්ෆූද් ඒ අවවල මා خلق අල්ලාහ් القلم فقال اكتب එම්ෆර්තම උෆද්දේ قلم එෆෝග වයිකරේ ලියාස් قلم දන්නේ මාද අක්තුබ් කෝචේ ලියානි දෙන් අල්ලාහ් වයිකර උක්තුබ් මා හුව කායිනුන් ඉලා ඛියාමිස් සා ඛියාමත අජෙත් හිඟන හුරිහාකම ලියාස් එහෙම ලෞහුල් මහ්ෆූද් හුරිහාච්චුනේ ලියයිෆ් දෙන් ලෙවේ ඉතුරු ලියුන්තකී ඒගෙන් leve ituru liyunta ki eingen එයින් ನೆರವಿಗೆ ಲಿಯವೆ ಲಿಯುಂತ ඒ තෆ්සීරාත් තංගේ ඉල්මුරි තෆ්සීරාත් ඒකත් ලියම් සයක ඈම හැක බණුගේ චි ලියවෙනේ හැම ලවල් මහෆූද් ගේ චි හුන්නාන ලිය එච්චිසි අල්ලාහ් සුබ්හානහු වතාලා මලායිකෙ බේකොන් අංගවාද බණි චි අනෙක් කාව සිතුරු ખાસ කේනක ෆයිලෙන් මිහුල වෙන වකි එක වෙහුරියා චි ලියෆුනා ಮಲಾಯಿಕೆ ಬೇಕಲುಂಗೆ ವಾಹಕ ಹುರಿಯಾಚಿ ಫನಾ ವೆದಾಣೆ ಎಂಗನ್ನಂತ ವಯಬ್ಕ ವಜು ರಬ್ಬಿಕ ಜುಲ್ ಜಲಾಲ್ ವಲ್ ಇಕ್ರಾಮ್ ಏ ವಕಿ ಸ್ಟೆಪ್ ತಗ ಫೌಗ ದಾಣಿ ಮಾನೆ ಹುರಿಯಾಚಿ ಫಾರ ಕಾಣು ಬೈ ಮೀಹುನ್ ತಿಬೇಣ ಮಲಾಯಿಕೆ ಬೇಕಲುಂ ತೆರೆಸ್ ಬೈ ಆಲೆ ತನಫಂ ಅಮ್ ತಫ್ಸೀರ್ ಕುರಾನೆ ಚಿ ಏ ಫೌಗ ದಿಮ್ ಮಲಾಯಿಕೆ ಬೇಕಲುಂ ತಿಬ್ಬಾಣಕ ಕುರ್ವಾನು ಸೆ ಬೇಂಗೆ ಏ ವಕಾಲ ಯಾ ಮಾಲಿಕು ಲಿಯಕ್ದಿ ಅಲೈನ ರಬ್ಬುಕ ಕಾಲ ಇನ್ನಕುಂ ಮಾಕಿಸೂನ್ ನರಕ ಅಂತರಿ ಮಲಾಯಕ್ಕೆ ಬೇಕೋಣ ಸುವಾಲು ಕುರ್ಬಾನ ಮಾಲಿಕ ಏನು ನರಕ ಬಂಡೇರಿ ಸುವಾಲು ಕುರ್ಬಾನ ಯಾ ಮಾಲಿಕ್ ಲಿಯಖುದಿ ಅಲೈನ ರಬ್ಬುಕ್ ಎ ಮಾಲಿಕುವೆ ಕಲೇಫಾನ್ ವೆರಿ ಇಲಾಹ ದನ್ನವಾರ ಯಾರ ಮೇಕು ಹಲಾ ಕೊದ್ದಿಬ್ಬಾತ್ ಮಿ ಅಜಾಬ್ ಗಾರ್ನ ನುತಿಬೇನ್ ಮನಕ್ಕೆ ವಿಂಗ್ ಮಿ ಎಬ್ಬರು ಮಾನುಗಳು ಫಣಾ ವೆದಿಯಸ್ ಏಕುತ ದನ್ನವಾನ ನರಕ ಆಗ ಹುಲುವರಿನ ದೆನ್ನವಿಮ ಜವಾಬು ಗನ ಕಾಲ ಇನ್ನಕುಂ ಮಾಕಿಶೂನ್ ಜವಾಬು ಅನ್ನನಿ ಕಲೇಮ್ನಗೆ ತಿಬೇಣಿ ಬೈಕ್ ಮನಕ್ಕೆ ನುದಾನೆ ಫಣಾವೆಗೆ ನುದಾನೆ ಈ ಜವಾಬಕ್ಕೆ එහෙම මේග්මානකි මිහර්මෝති නරකයාග එහෙම ඉතිවි මලායිකෙ බේකන තිබ්බේ අර්ෂි උෆුල්ලා මලායිකෙ බේකන මගාස්සේ බොරේ මලායිකෙ බේකන වාහකේ බොරි ඒ බේබුලුම් තිබ්බවානෙක එසිය තෆ්සීල් පාවන හුරියාච් කියා දෙන්නේ එහෙම මවුදුග බලා නේද මේ රස්සාක් අල්ලාහ් තාලා ඉස්ම ෆුල කරවාන ඉති ખાસවීම අර් රස්සාක් අර් රස්සාක් ඒකත වීම ඇති අල්ලාහ් සුබ්හාන තාලා ખાસ කරේෆාන ඒකම් බයෙන් ඉස්ම ෆුල ත බයෙන් අන්තං හොන්නාන අලිෆ් ලාම් නයස් අල්ලාහ් ખાસ කරේන සයක රහමාන් රහමාන් රහමාන් අර් රහමාන් නොකියස් ඒ වාණි හැම අල්ලාහ් නිස්පෙක් කරවේනි රස්සාකේ අල්ලාහ් තාලාගේ අර් රස්සාකේ අල්ලාහ් තාලාගේ ඉස්ම ෆුල එහෙම් වීම අර් රස්සාක් නොවන කියාගන්නේ අබ්දුර් රස්සාක් කියන්නේ අබ්දුර් රස්සාක් කියන්නේ අර් රස්සාක් කියන්නේ දැන් අලිෆ් ලාම් නුලාවස් අස්තු අල්ලාහ් තාලා ඉස්සුකුර ඉස්මු පුලත එහෙම් වකි වකින් කියුන් රඟලෙන්නෝ රඟලී හැම අබ්දුලාෆ කියෝ එයි එනං කීෆාවසන ඒගොත නම් ගස්සු මක්සද කිවෙ සෙයි අබ්දුර් රස්සාක් අබ්දුල් බාරි අබ්දුල් මජීද් අබ්දුල් ખાලික් සයක අබ්දුල් ખાලික් කියන්නේ ખાලික් මේ කියන්නේ ખાලිකගේ අල්ලාහ් එහෙම මේ නන්තන් ඉදාල වෙන් වර මුහිම් නුක්තා හංගුත් ෆා කර ඔම් තෙරෙන් වර ගිනාංග වර අබ්දුනු කියානේ මේ අවම කෙන් කරෙන් તો අල්ලාහ මේ අබ්දුල්ලාහ කියානේ නේ අල්ලාහගේ ඉස්ම ෆුලා මාගේ මි ලෆ්සා ලෆ්සු ජලාතා එහෙම ලෆ්ස් තක අස්තෆා තොයි බයි ලෆ්ස් තන් එබෝරි අර්ථකුන්න වෙස් නිස්පෙක් කරේ මිසාල කර රවුෆ් අර් රහීම් එබෝරි අල්ලාහ මේ මේ සුසල් නිස්පෙක් වෙස් ඇස් අර් රහීම් අර් රහීම් මේ ගිසියුල් නන්ත එහෙම අල්ලාහගේ ලෆ්සු ජලාතා තෆාතු වානේ e namassa war muhi nukta fa ko algon menge nanta gowaruga abdulagen goun ei asuran algo tekinge namassa alif walla ma ma sida kanadegen allah hat nispe koreni bain nanta anapachi hego tan nayas allah nispe koreni at අවුම් දෙන්නේ මේ අර රස්සාකු බෙන්නු කියන දුත ඒරුම අල්ලාහ් සීදා ખાસාන එකම රස්සාක බේබුණීම අවුන් මේකේ මහලෝක එක්ක එහෙනම් රංගලෙන් නෝනේ හෙන් කියාක රංගලේ අබ්දුල් රස්සාක බේ ගෙත අබ්දුල් රස්සාක බේ අබ්දුල් වහාබ් බේ ඒකත බේන කොරම් බේ ඒ රංගල කොට ඒ රංග ආ කොනිම වල කොච්චි අද අවුන් කුරීදෝ දෙක්කේ වෙනුත් ඒවා කොරවානුගේ බූට්ටේ බයෙක් මේ අල්ලාහ් තාලා ખાસ කරේපාවා ඉස්මු ෆුලතන් හැම ඒ ඉබාරා මහලුවගොන්න වෙස් ගෙනස්ස එහෙනම සෙන් ගෙනස්සේවරි කිව්වේ ඒගෙන් දේහකොත් ඒන් දේහකොද්දේ එච්චකි එකලාංග ආ එක්ගන්නුම්කමයි මේන් එබ්බෙස් එච්චක් අල් අසීස් ආගොන් දෙන අල් අසීස් ලයිස කල් අසීස් අසීස් මිස්ර අල් අසීසා එබ්බතර නූනේ එකම නං යෝති එංගස් එහෙම ඒ සිවපුලුගා මහලුවගොන්න නමුගේ කොතුන් අදී එක්ගෙව්විස් ඒ අල්ලාහ ખાસ කරේ වකි මානෙ ගේත් මානෙ කරේ قرآن جبت ندرس وصو نمفلو ساس مي سورة التوبة فهو آيات رؤوف بالمؤمنين أو كي هاكي قاعد فإن تولوا فقل حسبي إيه، كوري قاعد لقد جاءكم رسول من أنفسكم عزيز عليه ما عنتم حريص عليكم بالمؤمنين رؤوف الرحيم رؤوف الرحيم رؤوف الله سبحانه الرحيم يكون إيه، كيف نسبة كفت إيه ඒ සිවපුළු මඛලුවක නිස්බෙක් කුරාරු එගොත නිස්බෙක් කරන එකම අල්ලාහ නිස්බෙක් කුරාට තෆාත් එහෙනම් මිතන කස්තු හුජ්ජතෙන් එයි මේ ඉන්කාර කුරා මිහුන්න ඒ කිව්වේ අල්ලාහ තාලා එකලංග ذات පුළ අංගවාපෝති එව්වතරේ නෝනේ තිබන් ඉලාහ අරුතකුන් නැසිය පුළතව එව්වතරේ නෝනේ අංගවා ෆාවෙස් එක්කල හම ඒ ඉස්ම පුළ අල්ලාහ දෙවවා ආම ඒ කලිම අරුතකුන් නම් නිස්බෙක් කුරේ බේගේ මි මිහෙන් උට්ටකස් මි සිෆමුම්ග දෙවර තෆාතු කවුසවල් ගෙස්ම ගොඩක් මට නොබෑ මේ හොන්න බේලම් කරේ නොබෑ එන නොබෑ ජබ්බාර් අද ජබ්බාර් ජබ්බාර් එක মানে কি නොබෑ මන්නෝ الجبار اقوم دين كورين دين جبار معنی کی අලතකුන්ගේ අනියා ලිප්පා අලතකුන්ගේ උනිකම් ෆූබද්දාදේ එහි තෙරි වඩි ගන්නවා අදිහ මහෙම්මෙන් බාරුගත ෆරාත බස් ඒලාහ ඉදෙදි එදිකොට ගන්නවා ගොතෙ මිස්තක නුරුහුමු ගාවස් කිතෙන්බර වර දෙක්කේ සේලා අංගව ගොතෙ බාන එස් ජබ්බාර් බේරුම් කරේ এই জব্বার আব্দুল জব্বার এই और मुहिम नुकता है ए ना कितें बोड़ा और से अब देखे अल्लाह वाले के किने अब्दुल जब्बार के नुबा में है गोतुका बेनुम करवानी हां इंसान बावन कुन देने मिसा का आद मुतकब्बिर मी है के किबुर री मी है के ए इंसान है जब्बार को निस्पेक्ट करो ए ना के जब्बार ए ना मी है नोने किने ना मिस्तो को मच गदे कने उले नहीं අල්ලාහ නිස්බෙක් කරනකස අලක නිස්බතෙන් නුකුර වෙනනේ ගොති එහෙම නෝන එහෙම වීම ඒ ඒන ගහයිසිත නෝන එහෙම මුලෙක් බස් වල හද ජබ්බාර මේකේ ආ ඒකත් බොනේ දා ඒ ඒ ඉබුණා හැම බාති හද බොඩා මේකේ බොනා හද කිබුර මේකේ බොනා එකම කිබුර අල්ලාහ වෙ නිස්බෙක් කරේ ඉන්සාන කිබුර වෙ ඉන්සාන හැරි ගෝස් එහෙම ඉන්සාන ජබ්බාර වෙ ඉන්සාන හැරි ගෝස් ඒ ඉන්සාන ජබ්බාර හග්ගුවගෙන වේ ඒනෙක හග්ගෝ ඒනෙක නෝන මිස්තකු මච්ච ගදකන් දක්ම බාරේ එනවා එම ඒනේ ගොත ගුණම් ෆරි මේ එරි ගොස් ඉතුනේ හද ජබ්බාර මේකේ නුබෑ මේක බොන පාන මේක ජබ්බාර ඒ කියන්නේ මස කයිසුම් ෆුල් නිස්බත ගනු ඒක එනං නුබෑ හද කිබුරරි මේකේ බොනයි ei det hal يعني ما سبحانك اللهم وبحمدك اشهد ان لا اله الا انت استغفرك واتوب اليك وجزاكم الله خيرا والسلام عليكم ورحمه الله وبركاته